ඒ වතුර ටිකක් ඒ ගඟෙන්ම ඒ වතුර ටික අරගෙන ඒකට මේ ජපන් ශ්‍රමයේට ජපන් ස්වාමීන් වහන්සේලාව පිරිත් කියවුවා. පිරිත් කියලා ගත්ත ඡාය රූපත් තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා අර මුල්ම ඡාය රූපය මේ ඒ ගඟේ ඒ කර්මාන්ත ශාලා නිසා දූෂණය වෙච්ච ඒ ශබ්ද නිසා දූෂණය වෙච්ච ඒ ජල අණුවල අණුවක ඡාය රූපය. මම හිතන හැමෝටම තේරෙනවා ඇති ඒ ජල අණුවක ඡාය රූපයක් මේ තියෙන්නේ ඒ කුජිවාහර ගඟේ වතුර මේ ඒ පිරිත් සජ්ජායනයේට කලින් තමයි මේ ස්වභාවයේ තියෙන දැන් මේක බලන්න මොනතරම් අප්‍රසන්නද මේ වතුරට වෙලා තියෙන දේ මේ ගංගාවේ දැන් අපි බලමු මේ පිරිත් සජ්ජායනයෙන් පස්සේ මොකද වුනේ මේ වතුරට මේ වතුරට දැන් මේක තමයි මේ පොතේ තියෙන ඡායරූපය ඊට පස්සේ බලන්නේ අණුව අණුවේ හැඩේ කොපමණ වෙනස් වෙලාද මොනතරම් ලස්සන හැඩයකට ඇවිල්ලා තියෙනවද ඒ ජල අණු මේක තමයි ආචාර්ය මසාරු එමෝටෝ විද්‍යාඥයා තමන්ගේ පරීක්ෂණයෙන් ලිව්ව පොත ඒ දියේහි සැඟවුණු පණිවිඩ ඒ ඡාය රූප. එතකොට මේ සාමාන්‍ය දිය වතුර ගඟට යන ඊළඟට මේ පිරිත් කිව්වට පස්සේ දැන් ඊළඟට මේ මේ පරීක්ෂණය දිගටම මහා ගොඩක් කරා. විවිධ ඊළඟට මේ වෛරයෙන් කතා කරනකොට මොකද වතුරට වෙන්නේ කියලා. දැන් අපිට ඒ ඡායාරූපයත් බලන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ මම ඔබත් එක්ක තරහයි. මම ඔබට වෛර කරනවා. දැන් ඒ වගේ හිතනකොට කියනකොට ඒ ළඟ වතුර ටිකක් තිබ්බෝ කියලා ඒ වතුර ඉස්සරහා මෙහෙම කියලා ඉන්පස්සේ මේ ජලය මුදෝල ඒ අණු වල ඡාය රූප අරගෙන තියෙනවා. ඒ ගත්තාම මෙන්න ජලයේ අණුවේ හැඩේ. මේ පාට නෙමෙයි පාට ගැන හිතන්න එපා. මේ ජල අණුවකට වෙලා තියෙන දේ. මම වෛර කරනවා. මම තරහයි. මේ වතුරත් එක්ක තරහයි කියන එක නෙමෙයි. මේ හිතේ තරහ ප්‍රකාශ කරනකොට එතන තියෙන ජලයට කොහේ හරි ඒ ළඟ තිබ්බොත් මිදුරු හරි කෝප් එක හරි ජලය එන්න පුතා වයින්නවා. වෙන දේ. දෙවෙන්නට වෙන්න. දැන් ඊළඟට අපිට බලන්න පුළුවන් මෛත්‍රී කරනකොට මං ආදරෙයි කියලා කියනකොට ඔබට බොහොම ස්තුතියි මං කෘතඥ වෙනවා කියලා කියනකොට මේ ජලාන් වලට මොකද වෙන්නේ කියලා බලන්න මේ මොනතරම් ලොකු වෙනසක් වෙලාද මොනතරම් වෙනසක් වෙලාද අර වෛර කරනකොට එතන තිබිච්ච ජලයේ මොනතරම් ඒ ඒවා මේ බය වෙලා තිබ්බද ඒ ජලයේ පවා බියටපත් වෙලා හැබැයි මේ ආදරය මෛත්‍රිය කෘතඥතාවය වගේ හැඟීම් ප්‍රකාශ වෙනකොට ඒ ඒ දිය මොන තරම් ලස්සන හැඩයක් ගන්නවද ඒ අනු. දැන් මේ පොතේ තව බොහෝ ඡායාරූප තියෙනවා. හැබැයි පොත දැන් නැහැ. ඒ පොතත් ඇංගිලා මේ පණිවිඩ වගේම. ඉතින් මේ කල්යාණ මිත්‍රවරුනි අපි තව අවබෝධයක් සාමාන්‍ය වැටහීමක් ඇති කර ගන්නයි මේ ඡාය රූප ටික ඉදිරිපත් කළේ දැන් මේ පොත 2005 ඇමරිකන් ටයිම්ස් සංගරාව කියපු විදිහට හොඳටම විකුණුණු පොතක්. වඩාත් අලවි වාර්තා ලැබූ පොතක්. දැන් මේ පරීක්ෂණය මේ පොත කියවන්න ලැබෙන්නත් කලින්ම ඉතින් මේක අපි දන්න දෙයක් නේ අපේ අවුරුදු 10 ගානක තිබිච්ච දෙයක් නේ. හැබැයි මෙහෙම මේ අපි දැකලා තිබුණේ නැහැ වතුරේ මෙහෙම වෙනසක්. හැබැයි රහේ වෙනසක් දැක්කා. ගුණයේ වෙනසක් දැක්කා. ගුණයක් අත්දැක්කා. ඉතින් කෙනෙකුට අපි වතුර ටිකක් තිබහ වෙලාවක දෙනකොට ඒක අත් දෙකෙන්ම වීදුරුවක පීරිසියක් කියලා අත් දෙකෙන්ම බොහෝම මේ ගෞරවයෙන් ආදරයෙන් තමයි දෙන්නේ. කාට දුන්නත්. එහෙම දෙනකොට මේ අපි දෙන්නේ H2O විතරක් නෙමෙයි. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි විතරක් නෙමෙයි. ඒ ටිකේ හැදිච්ච මොනවා හරි සංයෝගයක් විතරක් නෙමෙයි. එයට අපි එකතු කරලා තියෙනවා ලොකු ශක්තියක්. දැන් මෙහෙම බලනකොට මේ පැහැදිලි වෙන ඊළඟ කාරණිය තමයි මේ හැඟීම් වලට මොන තරම් බලපෑමක් කරන්න පුළුවන්ද? මෛත්‍රිය හැඟීමක්. එතකොට තරහත් හැඟීමක්, නුරුස්නා බවත් හැඟීමක්. මේ හැඟීම් මොනතරම් බලපෑමක් අපිට කරනව ඇද්ද? අපි දන්නේ නැති වුණාට. දැන් මේ අපේ ශරීරයක් හැදිලා තියෙන්නේ 170කින් විතර වතුරෙන් කියලා තමයි අපි අහලා තියෙන්නේ. 170ක් හරි ඊටත් වැඩිය වගේ. එතකොට මේ එළියේ තියෙන වතුර වීදුරුවකට මේ විදිහේ බලපෑමක් වෙනවා නම් අපේ හැඟීම් නිසා, අපේ වචන නිසා ඊට කලින් අපේ අභ්‍යන්තර ආපෝ ධාතුව මේ අභ්‍යන්තර ජලය ඇඟ ඇතුලේ තියෙන 100 අපි මම කියලා කියන එකෙන් 170ක් විතරම ජලය. භෞතිකව ගත්තොත් මම කියලා කියන ඒ මොකක් හරි දෙයකට මම කියනවා නම් භෞතිකව එයින් 170ක්ම ආපෝ ධාතුව නැතිනම් ජලය වතුර. එතර මගෙන් 170ක්ම ඒ කියන්නේ මම 170කටම වෙනස් වෙනවා හැඟීම් නිසා. මගේම හැඟීම් නිසා මම වෙනස් වෙනවා. හොඳට හෝ නරකට. දැන් මේ කාරණේ තව එහාට ගියොත් මේ අපි අභිධර්මයේ පැත්තට ගියොත් අභිධර්මයේ හැම දෙයක්ම බෙදලා බෙදලා බෙදලා බෙදලා අන්තිම අංශුවටම තවත් බෙදන්න බැරි තරම් අන්තිම ක්ෂණයටම බෙදලා තියෙනවා. ඉතින් සිත එහෙම බෙදලා තව බෙදන්න බැරි කුඩාම තැනට ගියාම කියනවා චිත්තක්ෂණය කියලා. ඔය ෂණය කියන වචනේ ඇවිල්ලා තින්නේ එයි. ඒක තමයි කුඩාම මනුම් ඒකකේ. ඒ ඒ සිත ඊළඟට රූපය මේ ශරීරය එහෙම බෙදලා බෙදලා ගිහිල්ලා කුඩාම පදාර්ථයට අභිධර්මයේ දෙන නම තමා රූප කලාප රූප කලාප දැන් මේ කියන්න හදන්නේ මේ රූප කලාප වල ආයස හිතේ ආයසට වැඩිය වැඩි 1000 ගුණයක් වැඩි කියලා අභිධර්මයේ කියනවා ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් අඩුම ගානේ චිත්තක්ෂණ 17ක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනකල් එක රූප කලාපයක් තියෙනවා. එතකොට මේ ශරීරය කියන කාරණේ ගත්තාම මේ ශරීරයේ රූප කලාප චිත්තක්ෂණ 17න් 17ට වගේ වෙනස් වෙන්න ඕන. මේක අපි දන්නවනේ මේ උපන්න අපි හිතිය ශරීරය නෙමෙයිනේ මේ තියෙන එක කවද්ද මෙහෙම වුනේ එක දවසක් කියන්න පුළුවන්ද බෑනේ මේක හැම මොහොතම වෙනස් වෙනවා. දැන් මේ මේ අලුත් රූප කලාප පහළ වෙනවා. තිබිච්ච රූප කලාප නැති වෙනවා. මේ අලුත් රූප කලාප පහළ වෙන්න හේතු හතරක් අභිධර්මයේ කියනවා. හේතු හතරක්. කම්මජ, චිත්තජ, ආහාරජ, තීර්ථජ කර්මය බලපානවා හිත බලපානවා ආහාර බලපානවා කාලගුණ දේශගුණ සාධක බලපානවා එතකොට එයින් එක ප්‍රධාන සාධකයක් තමයි හිත ශරීරය ලස්සන වෙන්න හෝ අවලස්සන වෙන්න කියන උපතින්ම ලැබුණු උපතින්ම ලද ලස්සන අවලස්සනට වැඩිය මේ මොහොතේ ශරීරය ප්‍රසන්න වෙන්න හෝ අප්‍රසන්න වෙන්න. ශරීරය ලෙඩ වෙන්න හෝ නිරෝගී වෙන්න බලපාන හේතු හතරෙන් එක හේතුවක් තමා වර්තමාන චිත්තය. දැන් එතකොට මේ වෙලාවේ තියෙන හැඟීම අනුව අපේ ශරීරය වෙනස් වෙනවා. හිතට පුළුවන් ශරීරය ප්‍රසන්න කරන්නට කෙනෙකුට බාහිර කෙනෙකුට දකින්ට දෙපාරක් බලන්න හිතෙන මට්ටමට ප්‍රසන්න කරන්නට අහක බලාගෙන යන මට්ටමට අප්‍රසන්න කරන්නට ලෙඩ කරන්නත් නිරෝගී කරන්නත් පුළුවන්. හැබැයි ලෙඩ වෙන එකම හේතුව චිත්තේම නොවේ. ඒක හේතුවක්. හේතු හතරෙන් එකක්. <coughs> දැන් මෙහෙම හිතනකොට කල්යාණ මිත්‍රවරුනි අපිට මොනතරම් දේවල් අපි වෙනුවෙන් සහ අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන්ද අපි කරනවද දැනගෙන හෝ නොදැනගෙන මේ මෛත්‍රී සජ්ජායනය මේ මෙත්තා සජ්ජායනයෙන් ශරීරයක් වෙනස් වෙනවා හිතත් වෙනස් වෙනවා පරිසරයත් වෙනස් වෙනවා හැබැයි මේක එක වතාවක් සජ්ජායනා කරාම නොවේ මේ සජ්ජායනා කියන වචනේ ජනප්‍රිය තේරුම් දෙකක් තියෙනවා එකක් තමා නැවත නැවත කීම. නැවත නැවත ගායනා කිරීම. සජ්ජහායනා. දෙවෙනි අර්ථය තමා හොඳ දෙයක් කීම. යහපත් දෙයක් කීම. තව අර්ථයක් තියෙනවා. දැන් මේ අර්ථය පොතක තිබුණු අර්ථයක් නෙවෙයි නිසා මේ ව්‍යාකරණානුකූලව වැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ හිතුණු කාරණයක් කිව්වන් හිතුවා කියලා මේ ගැන මේ මොකටද මේ මෙත්තා සත්‍යයන කරන්නේ කරන්නේ හැමෝම එකතු වෙලා එහෙනම් හිතනකොට මේ සත්‍යයන කියන වචනේ මෙහෙම තේරුමකුත් ගන්න පුළුවන්. කුමක්ද ජහයති කියනවා භාවනා කිරීමට, ධ්‍යාන වැඩිවීමට. එතකොට සද්ධායිති කියන්නේ එකතු වෙලා කරන භාවනාව. දැන් මෙහෙම අපි කීප දෙනෙක් එකතු වෙලා මේ මෙත්තා සජ්ජහායනාව කරනකොට එතන අපි කරන්නේ සාමූහික භාවනාව. සාමූහික ධානයක්. ඒ හරි ප්‍රබලයි. හරි බලවත්. ඔබට කෙනෙකු මුණ ගැහෙන්න යන්න ඕන නම් කිසියම් අවශ්‍යතාවයකට සමහර විට හිතෙන්න පුළුවන් මේ මිනිස්සයා මගේ වැඩේ කරලා දෙයිද නැද්ද දන්නේ. දැන් අපි මේ මිනිස්සයා මීට කලින් කරලා දුන්නෙත් නැහැ. අනිත් අයටත් කඩා පැනපු කෙනෙක්. ওই මිනිස්යාගේ හැටි ඔහොම තමයි. මේ විදිහට අපි හිතමින් හිතමින් හිතමින් යනවනම් අර තැනත්ත මුණ ගැහෙන්න අපි ඒ තැනත්තා වෙතට ප්‍රක්ෂේපණය කරන්නේ ඍණ ශක්තියක් මේ අපිට භෞතික ශරීරයක් කියනවා. භෞතික ශරීරයක්. ඉතින් ඒ ශරීරෙන්නේ අපි යන්නේ කාර්යාලයකට හරි ගෙදරකට හරි කෙනෙක් මුණ ගැහෙන්න යන්නේ. හැබැයි අපිට තවත් ශරීරයක් කියනවා. ආවේගමේ ශරීරය. emotional body ආවේගමේ ශරීරය හිතට හැඟීමක් ඇති වුනහම මොනම හැඟීමක් හරි බියක් කියන්නේ එහෙම හැඟීමක් ඇති වුනහම අන්න ඒ අනුව ශරීරයේ රූප කලාප වෙනස් වෙනවා. රූප කලාප කිව්වහම ඒ අපි අහලා තියෙන ඔය එන්සයිම් හෝමෝන් ඔක්කොම වෙනස් වෙනවා. ඒක ඒක අපි දන්න දෙයක් නෙමේ හැඟීම් ආවේග වලට අනුව මේ රසායනික සංයුතිය වෙනස් වෙනවා කියන එක. එතකොට ඒ අනුව අපේ ආවේගමය ශරීරය වෙනස් වෙනවා. දැන් අපිට තියෙන්නේ තරහෙන් යුක්ත ආවේගමය ශරීරයක්. දැන් මේ භෞතික ශරීරය මේ රූපකාය අපි දන්නවා මේක දිග පළල ගත්තොත් අඩියක් අඩි භාගයක් වගේ ඇතිනේ දිග පළල උස අඩි 5ක් පහමාරක් හයක් විතර ඇති. ඒක තමයි දිග පළල සහ උස මේ භෞතික ශරීරය. හැබැයි මේ ආවේගමය ශරීරය ඒ ඉමෝෂනල් බොඩි එකේ එහෙම භෞතික සීමාවක් නැහැ. අපි දන්නේ නැහැ. එතකොට මේ අපි ඇතුලේ තියෙන සිතිවිල්ලක හැඟීමක ඇඟීමට බාහිර ප්‍රක්ෂේපණය කොච්චර දුරට විහිදෙනවද කියන එක. මේ ශරීරයෙන් කොච්චර ඈතට විහිදෙනවද කියන කාරණය අපිට මනින්න බෑනේ. හැබැයි විහිදෙනවා. ඒක ළඟ ඉන්න සත්තුන්ට දැනෙනවා. ගහකොළවලට දැනෙනවා. පරිසරයට දැනෙනවා. ඉතින් මේ අපි යන්න කලින් කෙනෙක් මුණ ගැහෙන්න අපේ ආවේගමේ ශරීරය එතෙන්ට ගිහිල්ලා අපිට අඩුම ගානේ විනාඩියකට කලින් හරි ගිහිල්ලා ඒ ආවට පරිසරය කිසියම් දුරකට වෙනසකට ලක් කරනවා අපේ හැඟීමට අනුව එතරේ පරිසරයේ බලපානවා ඉන්න කෙනාට එතන ඉන්න කෙනාට. එයාගේ මානසික පරිසරයත් වෙනස් කරනවා. ඉතින් එතකොට අපි හිතුව දේ හරියනවා. මේ වැඩේ කෙරෙන්නේ නැත්නම් කෙරෙන්නේ කඩා පනිනවා කියලා හිතුනොත් කඩා පනියි. ඉතින් එතකොට අපි ඒක බලන්නේ මං හිතුව දේ වුණා. මං දැනගත්ත මෙහෙම වෙයි කියලා කලින්ම. නෑ කලින්ම දැනගත්ත නෙමෙයි. අපිට ඕන දේ තමයි වෙලා තියෙන්නේ. ඕන දේ. ඕන දේ තමයි අපි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් නම් මේ මෙත්තා සජ්ජායනාවකින් යන්න. කවුරු හරි මුණ ගැහෙන්න යනකොට මෙත්තා සජ්ජායනාවකින් ඒ කෙනා කෙරෙහි මගේ හිතේ වෛරයක් නැහැ. ඒ කෙනා ගැන වෛර නැත්තේ වෙනවා මම තරහ නැති කෙනෙක් වෙනවා මා ඉදිරියේ ඒ තැනැත්තත් වෛර නැති කෙනෙක් වේවා තරහ නැති කෙනෙක් වේවා සාමකාමී කෙනෙක් වේවා මේ කරන්න යන ගනුදෙනුව සුඛී අත්තානං පරිහරෙයි ඒ ගනුදෙනුව සැහැල්ලුවෙන් කරගන්න අපිට ලැබේවා. දැන් මෙහෙම අපිට පුළුවනි පරීක්ෂණයක් විදිහට කරන්න. හැබැයි අවංකව, හදවතින්. එහෙම කළාම ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය සුබදායි වෙන්න පුළුවන්. වැඩේ නොකරුණත් කියන හැම වැඩක්ම අපිට එහෙම කරගන්න බැරි වෙයි. නොඋනත් සුබදායි හමුවීමක් සුබදායි අනාගත බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන්. මට සනීප වෙන්නේ මේ ලෙඩේට බේත් නැහැ මැරෙනකල් විඳින්න වෙනවා කියලා හිත හිත ඉන්නකොට ඒ හිතෙන දේ වෙන්නේ ওই විදිහට තමයි මේක හරින හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ මේ විඥාන නාම රූප අතර ප්‍රාතිහාරයකට එහා ගිය හේතුඵල සම්බන්ධයක් බොහොම තාර්කික සම්බන්ධයක්. ඉතින් එක පැත්තකින් කෙනෙකුට කියන්න පුළුවන් විද්‍යාත්මක සම්බන්ධයක් කියලා. අනතුරු වලට ඇරියුම් කරන්න එපා. රෝගවලට ඇරියුම් කරන්න එපා. මරණයටවත් ඇරියුම් කරන්න එපා. අපි දන්නවා එහෙම වෙනවා කියලා. කියන අහවල් දෙය හැදෙනවා කියලා අපි දන්නේ හැබැයි ඉතින් අපි ලෙඩ වෙන්න පුළුවන් කියන එක දන්නවා මැරෙන්න පුළුවන් කියන එකත් දන්නවා මැරෙන බවත් දන්නවා ඒ ගැන අපි හිතන්නත් පුළුවන් මැරෙනවා දවසක මැරෙනවා හැබැයි අද මැරෙන්න ඕනේ ඒ නිසා එහෙම හිතලා අද මැරෙන්න ඕනේ මානසිකව එහෙම හිතලා අද ලෙඩ වෙන්න ඕනේ මානසිකව එහෙම හිතලා අද ගැටුම් ඇති කරගන්නට අවශ්‍ය නැහැ මානසිකව. ඒ නිසා මේ මෛත්‍රිය ආරක්ෂාවක් විදිහට ධර්මයේ විස්තර කරනවා. ලොකු ආරක්ෂාවක් විදිහට. මේ සත්‍යයනියත් ලොකු ආරක්ෂාවක්. මේ අත්හදා බලන්න. මේක භාවනාවක්. මේ දවස්වල හැමෝම gedere ඉන්නේ. ඉතින් මේ ගේ ඇතුලේ ලොකු ගැටුම් ඇති වෙන්න පුළුවන්. නුරුස්නා බව එන්න පුළුවන්. පුළුවන් නම් හැමෝම එකතු වෙලා මේ සජ්‍යහායනාව කරන්න. අඩුම ගානේ මේ පටිගත කරපු සජ්‍යහායනාවවත් ඉල්ලාගෙන වාදනය කරලා හැමෝම ඒ රිද්මයත් එක්ක ඒ හඬත් එක්ක ඒ ස්වරයත් එක්ක ඒ මෛත්‍රී ප්‍රාර්ථනයත් එක්ක ඒ හෘදයාංගම වූ මෛත්‍රී ප්‍රාර්ථනයත් එක්ක ඉන්න බලන්න මේ කාලෙට හොයාගන්න පුළුවන් නම් ඒ හොයාගන්න පුළුවන් ආරක්ෂාවන් අතර අති විශිෂ්ටතම ආරක්ෂාවක් තමයි මේ මෛත්‍රී ආරක්ෂාව. පහසුවෙන් ගන්න පුළුවන් ආරක්ෂාවක්. සජ්ජායනා කරලා බලන්න අඩුම ගානේ හැමෝම නිහඬ වෙලා මේ සජ්ජහායනාවට දිනපතා සමන් දීලා බලන්ට ඒ ඉස්සරහා වතුර ටිකක් තියලා සජ්ජහායනාවෙන් පස්සේ ඒ වතුර හැමෝම දෙදාගෙන පානය කළා බලන්ට අර gedara තිබුණනම් කිසියම් රුස්සන්නේ නැති නිකන් අඳුරු බලපෑමක් ස්වභාවයක් ඒක මොන තරම් ඉක්මනට දුරස් වෙනවද කියලා තිබුණු ගැටුම් තිබ්බනම් gedarat එක්ක හරි පිටත් එක්ක හරි අපිට හිතාගන්න බැරි විදිහට සාමකාමී වෙනවද කියලා සමහර විට අපිට භෞතිකව විසඳන්න බැරි භෞතික විසඳුම් නැති ප්‍රශ්න වලට දෙන එක විසඳුමක් තමයි එක විසඳුමක් මේ අභ්‍යාසය වතර වීදුරුවක් අරගෙන ඒ වීදුරුව ඉදිරියෙන් තියලා සජ්ජායනය කරන්න සජ්ජායනය කරලා තමන්ගේ ප්‍රශ්නේ කියලා මොකක් හරි Tamanගේ අවශ්‍යතාවයක් කියලා තියෙන බය හරි අසනීපේ හරි වෙන ගැටලුව හරි කියලා මේක වහලා තියලා උදේ නැගිට්ටහම කට හොදලා බොන්න. මේක බොහෝ දෙනෙකුට කියලා කියනවා. ටික දෙනෙක් කරලා කියනවා. ප්‍රතිඵල ඒ කරපු හැම දෙනාම වාර්තා කරලා තියෙනවා. මේකේ රහසක් නෑ. මේක සාමාන්‍ය භෞතික විද්‍යාව. වචන කියන්නේ භෞතිකයි. දහමට අනුවත් භෞතිකයි. සිතවිල්ලත් භෞතිකයි. දහමට අනුවත් සිතවිල්ල භෞතිකයි. මේ වචී සංකාර කියන්නේ මොනවද කියලා. දැන් කාය සංකාර මොනවද කියලා දහම විස්තර කරන්නේ ආස්වාස ප්‍රස්වාස. තමයි කාය සංකාරය. වචී සංකාරය විස්තර කරන්නේ විතක්ක ਵਿਚාර. මේවා සිතිවිලි විදිහට කිසියම් දුරකට සිතිවිලි කියන්න පුළුවන්. ඒතර ඒකෙන් තමයි වචන එළියට එන්නේ. කල්යාණ මිත්‍රවරුනි අපි හොයනවා නම් ආරක්ෂාවක් රැකවරණයක් එය අහසින් හොයන්නේ නැතුව මේ අපි තුලින්ම ඒ ආරක්ෂාව පහසුවෙන් අපිට ගන්න පුළුවන් එක ක්‍රමයක් ගැනයි අපි මේ කතා කළේ. ඒ නිසයි මේ මාතෘකාවට අපි අද මෙත්මග මාතෘකාවට රැකී රැකෙමු කියලා අනුමාතෘකාවකුත් මෙත් සිතේ හාස්තම් කියලා තවත් මාතෘකාවකුත් ඇතුල් කළේ රැකී රැකෙමු අපි වෛරයෙන් රැකුණොත් අපි රැකෙනවා අනිත් අයත් රැකෙනවා හොඳයි හිතුවට වැඩි කාලේ ගියා මුලින් පටන් ගන්නකොට ලැබිච්ච ප්‍රමාදයක් එක්ක අපි මේ වැඩසටහන අවසන් කරන්නේ අර පුළුවන් නම් අපි උත්සාහ කරනවා සිංහල අනුවාදයේ සංගායනාවට සවන් දෙන්න ඒ ප්‍රචාරය කරන්නට ඊට කලින් යමක් කියන්න අහන්න තියෙනවා නම් අපි විනාඩි කිහිපයක් ගමු සාකච්ඡාව සඳහා මොකද නෑ ගෙදර තියෙන මොන මොනවා හරි කරන්නද කාලේ ගත කරන්න. පොතක් කියවන්නලු පත්තරයක් කියවන්නලු නැත්නම් කල්පනා වැඩි වෙනවා එහෙමද? ආයෙ කියනවා මේ වැඩේ මොකද කියන්නේ කොහොමද? ආ ඔව් කියන්න කියන්න ආ ඔයාට බැරි කිව්වේ නෑ මම නෑ ඉතින් කියවනවා මම කියවන හැදුවත් කොහොමද ගිහින් එන්නේ ලෝස්දා ඒක පුතා ඉන්නේ නෑ නෑ තමයි අපි ඇහුන්නේ නෑනේ මං හිතේ මේ දේශමරවත් කවුරු හරි ගහනවා කියලා ඒකම් දුක දෙන්නේ දැල්ලා මාව ඇහෙනවද? සද්ද නිසා. ඔව් ඇහෙනවා කියන්නේ. ඔබ මාගේ මේ සමන් දුන්නම් මේ පොඩ ගමංගවල පොඩි අවලක් තිබුණේ ටිකක් කලින් ටිකක් නමුත් අවසාන හරිය මං දිසා සමන් දෙන්න මට ඊට ප්‍රස්තාව ලැබුණා එතෙන්දී මට දැනගන්න කැමති මේ අර ජලය සම්බන්ධ කරගෙන අපි මෙත් සිත් වඩන ගීතිකාව සම්බන්ධව මේ එහෙම රෙකෝඩින් එකක් අපිට ලබා ගන්න කොහොමද කියන කාරණාව මේ අපි කර්ණීයමිත් සූත්‍ර සජ්ජායනා කරන එක වගේ ප්‍රමාණවත්ද නැත්නම් ඔබ ඔබතුමා පවසන ලද ආකාරයේ අර තරංග මාලාව අපිට ලබා ගන්න පුළුවන් කමක් තියේද කියන කාරණාව සම්බන්ධයෙන් ඔව් මේ දැන් එකක් තමයි කරණීය සූත්‍රය තමයි ජනප්‍රියම මෙත්ත සත්‍යයනාවට ගන්නෙ මෙත් පිරිත විදියට ගන්නෙ ඒක ඒකේ ඒක ප්‍රමාණවත් ඒක Taman කියනවා නම් තමයි වැඩි හොඳ ඒ වගේම දැන් මේ මේ අපි අද මේ ඇසු ඒ මෙත්තා සත්‍යහයනාව ඒක වෙනම එකක් මේක තමයි පෞරාණිකම මෙත්තා සත්‍යහයනාව එතකොට ඒ කියන්නේ කරණීය සූත්‍රය බුද්ධ දේශනාවක් දැන් මේ මෙත්තා සත්‍යහයනාව බුද්ධ දේශනාවක් විදිහට පිළිගන්නේ නැහැ ඊට පස්සේ හැදූ දෙයක් කොහොම හරි එකක් තමයි අපි දැන් මේ වැඩසටහන අවසන් කරනකොට මේ පාලි සිංහල දෙකම ඉදිරිපත් කරන්නම් පුළුවන් නම් පටිගත කරගන්න. එහෙම නැත්නම් අපි බලන්නම් මේක කොහොමද එවන්නේ කියලා. ඒකට ක්‍රමයක් ඇති. සමහර විට මම දන්නේ මට ඒ තාක්ෂණික දැනුම නැහැ. නමුත් අවශ්‍ය කෙනෙකුට පාලි සහ සිංහල ඒ පටිගත කරපු සජ්ජහායනාව ලබා ගන්නට ක්‍රමයක් අපි හදන්නේ. හොඳයි තව තව ප්‍රශ්න හරි අදහස් හරි තියෙනවද? අපි මෙත්තිකින් සජ්ජායනාව කරනවා වගේම ඉතරම රැකියා ජීවිතේ බොහොමයක් කටයුතු කරන්න ලැබෙනවා මට. ඒ වගේ අවස්ථාවලදී වුණත් මේක අපිට සිතින් පුරුදු පුහුණු කරන්න පුළුවන් වගේ සිත් දැන් අපි සිතින් සිතිවිලි ඔබතුමා කියන්න වගේ සිතින්ම වාසය කරන වගේ දේවල් වලින් අපේ අපේ කාර්ය මේ අපේ ශරීරය ඕලාරික ශරීරය තුල යම් යම් වෙනස්කම් ඇති වෙනවද කියන කාරණාවක් දැනගන්න කැමතියි අපේ අර චිත්ත ශරීරයෙන් චිත්ත ශරීරය වගේම අපේ රුධ ශරීරය කියන්නේ අපේ ආ ඔව් පැහැදිලි මේ ඒ ඒක තමයි රූප රූප කායනේ ඒකට ඒ ගැන අපි ටිකක් කතා කළා මේ ඒ රූප ශරීරය වෙනස් වෙනවා කොහොමත් වෙනස් වෙනවා අපි හිතන විදිහ නිසා මේ අපි දන්නේ නැහැ හැබැයි අපිට ඒ ගැන දැන් ওই කායනුපස්සනා භාවනාවේදී එහෙම වේදනානුපස්සනා භාවනාවේදී අපි ඒ ගැන සතිමත් වෙනකොට තේරෙනවා මේ කොහොමද මේ මොහොතින් මොහොත සිසිවිලි යනුව ඒ වෙලාවයි මූණ වෙනස් වෙන්නේ හුස්ම වෙනස් වෙන්නේ අපේ කටහඬ වෙනස් වෙන්නේ කොහොමද ඒක ඇත්තටම ඔබතුමිය මතකලේ හරි වැදගත් කාරණයක් අපි උයනකොට මෛත්‍රියෙන් වයන්ට පුළුවන් නම් අපි ඒ කෑමට තුන පහ විතරක් නෙමෙයි එකතු කරන්නේ අපි ඒට මෛත්‍රී ශක්තියත් එකතු කරනවා. එතකොට ඒ ආහාරය ගන්න කෙනෙක් කන්නේ අර භෞතික ටික විතරක් නෙමෙයි ඒට ආධ්‍යාත්මිකවත් පෝෂණයක් එකතු කරලා තියෙනවා. ඉතින් ඒක කරන්න. දැන් මේ මේ මෙත්තා මේ අපිට මේ පටිගත කළ යුතු දියණිය කියපු දෙයක් තමයි මේක දැන් මාසෙකමාරක් විතර තිස්සේ කියනවා අය මකනවා අය කියනවා දැන් මේක හැම වෙලෙම ඔළුවේ වැඩ කරනවා ඒකෙන් ලොකු වෙනසක් ජීවිතේ අත්දැකීම් වලින් වෙනසක් වෙලා තියෙනවා කියලා ඒක අපි කාටවත් අත්දකින්න පුළුවන් හොඳයි තව අදහස් ප්‍රශ්න තියෙනවද මේ ගරු සුපුල් නිශාන්ත මැතිතුමනි මට තව දෙයක් දැනගන්න ඕනේ. අපි දැන් අපේ භාවනා සම්බන්ධව කටද කටයුතු කිරීමේදී ආනාපාන සති භාවනාවත් එක්ක අපි අපි සතිමත් භාවයටපත් වෙනකොට අපිට ඒක තුළින්ම විදර්ශනා ලැබෙනවා භාවනාවට හරවන්න පුළුවන්ද නැත්නම් අපිට මේක කොහොමද අපි විදර්ශනාවට හරවන්නේ? ඒක සමතයක් මේ සමත සමත භාවනා කියන මෙහෙමයි මේ ආනාපාන සති භාවනාව ඇතුලේ සමත විපස්සනා දෙකම තියෙනවා. එතකොට ඒක ඒ කරන විදිහ අනුව අපි සමථ විපස්සනාදි කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි වෙනම වැඩසටහන් කරනවා. ඒකට සම්බන්ධ වුණොත් අපිට ඒ ගැන මීට වැඩිය කතා කරන්න පුළුවන්. අද අපි කතා කරන්නේ විශේෂයෙන් මෛත්‍රිය ගැන. මෛත්‍රිය. ඔව්. අවශ්‍යයි යොත්මනි. ආ ඔව්. ඇහෙනවා. හොඳින් ඇහෙනවා. මට පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න මතක් වුණා මේ අවස්ථාවේ. අවශ්‍යයිද? කියමු කියමු. 1989 වගේ වර්ෂයේ 80 80 80 වර්ෂයේදී මේ ගුරු මාරුවෙන් ලබා දෙන අවස්ථාවක ඔය ගුරු මාරුවක් සඳහා අපි ගියා කාර්යාලයට. නමුත් ඒ දවස්වල තිබිච්ච ඒ කටයුතු කරන ආකාරය අනුව ඒ මාරුවෙන් ලබා නොදෙන විදිය තමයි මුල් අවදී කතාව තිබුණේ. ඉතින් අපේ අයිතුම්පත් බාර දීලා අපි එළියට ඇවිල්ලා බොහෝ මෛත්‍රී සිතින් ආපහු එළියට හිතලා නෑ මේක මේ මහත්යක් කියලා කරගන්න පුළුවන් අපි කරුණාවෙන් මේ වෙන ඉදිරිපත් කරොත් කියලා නැවත වතාවක් ජේතු ගාව ඉඳලා හැරිලා මේ මහත්මයාගේ කාර්යාලයට ආවා. ඇවිල්ලා බොහොම කරුණාවෙන් මේ මහත්මයාට කිව්වා අපේ මේ සම්පූර්ණ කතාව කියලා බොහොම සෑහලුවේ කතාව කියන බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරා මේ පුළුවන් නම් අපිට මේ මහත්ව කරලා දෙන්න කියලා. මේ මොහොතේම එයා කලින් ප්‍රතික්‍රියා කරපු මහත්මයා ඒ මොහොතේම අරගෙන කිව්වා යන්න ඕගොල්ලන්ට ගිය ගමන් දවස් 7කින් මාරු වීම වෙයි කියලා. සත්‍ය වශයෙන් මේක සිද්ධ වුණා. මම හිතනවා මේ මේ අවස්ථාවේ මට සිහියට ආවේ අර ඒ වගේ අපි කටයුතු කරපු හින්දා වෙන්නේ නැති කියන කාරණාව. ආ බොහොම බොහොම පින් ඒ අත්දැකීම බෙදාගත්තට මේ ඉතින් අපි කවුරුත් දන්න ඔබතුමා බොහොම මෛත්‍රියෙන් ජීවත් වෙන කෙනෙක් කියලා. මේ ඉතින් අපි කාටත් හරි ප්‍රයෝජනවත් ඒ අත්දැකීම අපි කාටත් ජීවිතේට මේ අත්හදා බැලීමක් විදිහටවත් අරගෙන බලන්න පුළුවන් මේන් කොච්චර වෙනසක් සැහැල්ලුවෙන් ජීවිතයේ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවද කියලා. ඒකම මේ මම හිතන මේ හොඳ කාලේ කියලා ඔබතුමාට මේ ගුරුමාරුවක් කරගන්න. එහෙමයි ගුරුතුමනි. හොඳම කාලිකා හෙල්ත් හොඳයි මේ හොඳයි තව ප්‍රශ්න අදහස් තියෙනවද නැත්නම් අපි අර සිංහල අනුවාදේ සංගායනාවට හුඟකන් දෙමුද නිකන් දෙමු. සිංහල අනුවාදනයේට අංකම් දෙමු. I මෙදහත් ණය me sailor Thank you.